ධර්ම සාකච්ඡාට පෙළඹෙන්නේ. කෙසේ නමුත් මම ආරාධනා කරනවා මේ Taman රකින්න සීලය පිළිබඳ හෝ මූලික භාවනා උපදේශ සම්බන්ධයෙන් හෝ වැඩපිළිවෙලේ කාලසටහන දිනචරියාව පිළිබඳව හෝ කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ගත කරන කාලය සූසී ගත කිරීමේ අදහසින් ඒ ප්‍රශ්නත් මේ සභාවාරයට මතුකරනද විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ තමන් කරගෙන යන භාවනා වැඩපිළිවෙලට ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ මූලික ප්‍රශ්න සාකච්ඡා කරන එකයි. ඉතින් ඒකට ලිඛිත ප්‍රශ්න ටිකක් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ආරාධනා කරනවා ඒ අරවින්දට මේ ප්‍රශ්න සභාගත කරන්න කියලා යතර වාරයේදී කාට හරි ප්‍රශ්න තියෙනවා නම් මතුකරන්න ඒ ප්‍රශ්න මේ මයික් එකට කතා කරන්න ඒ මයික් එක දැනට ක්‍රියාවිරහිත කරලා තියෙන්නේ තමන් අතර ගත්තට පස්සේ ස්විච් එක දෙපාරක් කඩන්න කැඩුවට පස්සේ කතා කරලා බලලා වැඩ කරනවද කියලා ඒ තමන්ගේ කටහඬ ස්පීකර් එකෙන් ඇහෙන බව වග බලා ගන්න. එහෙම නැත්නම් කතා කරන එක ඇහෙන්නේ නැති වෙයි. ඒකට ප්‍රශ්න ගොනු කරන එකයි මයික් එකට පුරුදු වෙන එකයි ප්‍රශ්න දෙකක් නිසා හුඟ දෙනෙක් හුඟක් වෙලාවට මේ කලකොල වෙනවා. එහෙම නොවේ එහෙම නොවි මයික් එක පාවිච්චි කරුවොත් වාර්තාගත වීමට ලේසි. එහෙම නැත්නම් කටහඬ සාමාන්‍යයෙන් වාර්තාගත වෙන්නේ නැහැ මයික් එකට කතා කරේ නැත්තම්. ඉතින් ඒක නිසා සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරනවා නම් කරුණාකරලා මයික් එක පාවිච්චි කරන්නයි කියලා මම මතක් කරනවා. ඉතින් මේ මූලික මතක් කිරීමෙන් පස්සේ සතිವಾರ සතිವಾರයේ ආරම්භය පිණිස මම අරවින්දට ඉල්ලා හිටිනවා අරවින්දගෙන් ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්ස සතිය සහ සමාධිය අතර වෙනස පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. සතිය සහ සමාධිය කියලා කියන්නේ චෛතසික දෙකක්. මේ හිතේ පහළ වෙන හිතේ නිතරම රැලි ගහ ගහ තියෙන්නේ. ඒ එවැනි පහළ වෙන්න පුළුවන් චෛතසික 52ක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවායි කියලා පසු කාලීනව කරපු ගවේෂණ වලින් අටුවාචාර්යින් වහන්සේලා මතු කරලා තිනවා. ඒකේ ඒ චෛත්‍ය ගොනු කරලා තිනවා සෝබන කියලා කියන්නේ පින් පැත්තට, අසෝබන කියලා කියන්නේ පව් පැත්තට. නිතරම හිතත් එක්ක දෙන චෛතසික, වරින් වර හිතේ දෙන චෛතසික, පළවෙනි ධ්‍යානයේ චෛතසික කියලා මේවා මේ 52 එකේ විතර ගොනු කරනවා. එතකොට මේ සති සමාධි කියන දෙකම සෝබන චෛතසික වලට වැඩෙන පින් අතියේ පැත්තේ සතියෙන් කරන කෘත්‍යය තමයි ආරමුණට එල්ල කරන එක. නැත්නම් අරමුණට එළඹ සිටින එක සමාධියෙන් කරන්නේ අනික් චෛසික ඔක්කොම ගොනු කරන එක සමාහිත කරන එක සමතේකටපත් කරන එක ඒ විදිහට සතිය සහ සමාධිය හිතට කෘත්‍යයන් දෙකක් සම්පාදනය කරනවා මේ දෙකම යෝගාවචරය විසින් අපේක්ෂා කරන කල යුතු සෝබන චෛසික දෙකක් කියලා මතක් කරන්න පුළුවන් හුස්ම ගැනීම හා හෙලීම තුල නාස්තිකාග්‍රයට වඩා උදරයේ පිම්වීම හැකිලිම වඩා ප්‍රකට වේ නම් ඒ ගැන සතිය පිහිටුවීම හොඳද මේක ඇත්තටම අර උපදේශ පන්ති පිළිබඳව එච්චර පැහැදිලිව අහුම්කන් නොදීම නිසා මතු කරන ප්‍රශ්නයක් උපදේශ පන්ති කියන්නේ තමන් වාඩි වෙලා හොඳට සමබරව වාඩි වෙලා වඩා වාඩි වෙලා ඉන්න එකට හිත යොදන්න ඊට පස්සේ වෙන ඕන එකක් භාව සතිය පිණිස යොදවන්නේ. අහවල් තැන කියලා තෝරන්න යන්න බෑ. තෝරන්න ගිය ගමන් ඔය නාසයේද උදරයේද මොකද්ද කියලා එන නිසා ඉස්සල්ලාම සමබරව සමමිතිකව වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන හිත දාලා ඒකේ හිත පట్టල කරගෙන ඒකේ හිත හුරු කරගෙන ඊට පස්සේ හිතට පේන්නේ ප්‍රසිද්ධව මොකද්ද ඒක තමයි අපි නිතර පේන ප්‍රකටව පේන අරමුණ තමයි ප්‍රධාන අරමුණ කරන්නේ අරක පේන්න ඕනේ මේක පේන්න එපයි කියලා පූර්ව නිගමනයකින් යන්න එපා. Tamanට ප්‍රසිද්ධව පේන දේ අරමුණු කරන්න. එතකොට නාසිකාග්‍ර වුණත් එකයි, උදරේ වුණත් එකයි. එතකොට ওই ප්‍රශ්නේ පැනනගින ප්‍රශ්නයක් නෙවෙයි අර මූලික උපදේශ ටික හරියට අහලා තිබුණා නම් මම මේ වෙලාව කරන්නේ ඒක නැවත ප්‍රයෝජනෙයි සලකලා මතක් කරලා දෙන එක විතරයි. ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසය වැඩියෙන් ප්‍රකට වී දැනෙන්නේ සිහිය පිහිටුවීම පිළිබඳව අඩුපාඩුවක් නිසාද කියන්න අමාරුයි. ඉස්සරහට යනකොට සමහර සම්බර වෙන්නත් පුළුවන්. නමුත් ආස්වාසියේ හෝ ප්‍රස්වාසියේ හෝ කොතනක හරි හිත හිටලා තියෙනවා නම් ඒ කියන්නේ එළඹිලා තියෙන හිත වර්තමානයේ තියෙන්නේ. ඒක නිසා දෙක සමබර කිරීම කිරීම නොවීම බීම නොවීම අපි පස්සට සලකා බලමු. ප්‍රස්වාසයේ පේනවනම් එනේන ප්‍රස්වාසයේ නැත්නම් වැටෙන වැටෙන ප්‍රසවාසය තමයි දැක ගන්න පුළුවන් ද කියන එක සාතික් කරන්න හැම එකම දකින්න පුළුවන් නම් එච්චරයි. එනේ ඉන ප්‍රසවාසය දකින්නවනේ කියන්නේ හිත පිටලා තියෙන්නේ. ඒතර ආශාසය පේන්නේ නැහැ කියලා හිත නරක කරගන්න එපා. ප්‍රස එනේ ඉන ප්‍රසවාසය පේනවා කියලා සතුට හිත ඇති කරගන්න එකයි කරන්න ගරුතර ස්වාමින් වහන්සේ හුස්ම නාසිකාග්‍රය මත දැනෙන ආකාරය ගැන සිහිය පිහිටවන අතර උරහිස් හා උදරය උස් පහත් වීමද ප්‍රකටව දැනේ. සිරුර පුරාම හුස්ම ඇතුළු වන පිටවන ආකාරයක්සේ දැනෙන්නට වෙයි. මෙය අරමුණෙන් බැහැර වී යාමක්ද යන්න කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මේවා පෙනීම නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ බැලීමට බාධායි නම් ඇහෙට පිට යාමක් කියලා කරදරයක් කියලා කංකරච්චල් කියලා ගන්න බුණා. මේවත් පේන ගමන් ආශ්වාස ප්‍රශ්වාසයේ බලන්න පුළුවන් නම් ඒක හිතේ දියුණුවක් කියලා ගන්න පුළුවන්. හිත ගොඩක් දේවල් දකිනවා නමුත් කලකොල බවක් නැහැ. ගොඩක් පෙන්වන්න බලන්න ඕන එක දාන්න. ඒකට පේනවයි බලනවයි කියලා ක්‍රියා දෙකක් මෙතන අපිට හඳුල්ලා දෙන්න වෙනවා. පේන දේ කිසි Tamanට පාලනයකින් තොරව සිදුවෙන දෙයක්, අචේතනිකව සිදුවෙන එකක්, අසංස්කාරිකව සිදුවෙන එකක්, අවිඥානිකව සිදුවෙන එකක්, බලන දේ සවිඥානිකව කරන එකක්, සචේතනිකව කරන එකක්, සසංකාරිකව කරන එකක්. ඒ නිසා කොච්චර දේවල් පෙනුනත් බලන මූල කර්මස්ථානේ ආනාපානෙ පෙනෙනවනම් අනිත්‍යව බාධා වෙලා නැහැ. තාන්න බලන ඕන දේ බලන්න ඕන දේ මේ පේන දේෙන් බාධා වෙනවනම් බාධාවක් කියලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්න කර්ම හරස් ප්‍රශ්නයක් විදිහට හරස් ප්‍රශ්නකට උත්තරයක් විදිහට කියන්න පුළුවන් නම් මට මේ උරේස පේන එක එහෙම නැත්නම් අඟ පුරාම මේ එන කම්පන චංචල තමන්ගේ ආස්වාස් ප්‍රසවාස බැලීමට බාධාවත්ද කියලා ඒක නිත්‍ය උත්තරයක් ලබා ගන්න අවශ්‍ය මූලික තොරතුරක්. එහෙම නැතුව මම මේ කියපු ටිකෙන් සතුටු වෙන්න පුළුවන් නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කළත් මට ආනාපානය අසුවන්නේ නැත. සුදුසු උපදේශක් දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය නිසා ආනාපාන බලන්න යන්න එපා. ඒක තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඔය gedri ඉඳලා ගෙනාවු මේ කංකරච්චලයා කොළුවේ තියාගෙන ඉන්නේ. වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනනවාද බලන්න. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට කලන්ත වෙලා නැහැ. ආ එහෙනම් භාවනාව යනවා. මේ අරක බලන්න ඕනේ මේක බලන්න ඕනේ කියන ගත්තොත් අනිවාර්යෙන් පශ්චාත්තාපෙන් කෙලවර වෙනවා. මම දැන් මෙතන වාඩිනම් පස්සේ මට පේන්නේ මොකද්ද කියලා කියන්නේ ඒක හරියම හොඳ උත්තරයක් වෙනවා. මම මේ ප්‍රශ්න කරුගෙන් ඉල්ලා හිටිනවා කැමැතිනම් සභාගත කරන්න වාඩි වෙලා සුවසේ සම්බර වෙන්නකොට තමයි පේන්නේ මොකද්ද කියලා. එතකොට ඔන්න පුළුවන් අපිට පොට පාද ගන්න අරක පිනුන්නේ මේක පිනුන්නේ කියලා කියනවනම් ඉතින් එහෙමනම් මේ gedara ඉඳලා ගෙනල්ලා තියෙනවා මොකද්දෝ බලන්න හිතාගෙන. ඉතින් ඒකට හරස් ප්‍රශ්න උත්තර දෙන්නේ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ටික වේලාවක් ආනාපාන සතිය කරගෙන යන විට සිත සමාධිගත වෙනවා. ඊට පසු එලි වගේ ඒවා පේනවා. එවිට නැවත හුස්ම රැල්ලට හිත පිහිටවිය යුතුයද නැතිනම් එතනින් ඉදිරියට කරගෙන යන්නේ කොහොමද? අනිසලා කිව්වා වගේ ආනාපාන කරනකොට උරීස පේනවා. උළු කය පිම්බෙනවා හැකිලනවා පේනවා. ඒක ආනාපානට බාධායි නම් ඒ පේන දේ අයින් කරන්න. ඒක ඒක ආලෝක පෙන්නුනත් උරහිස පෙන්නුනත් ශරීරය අනිත් තැන කම්පන චංචල වෙන්නවත් Tamange ගත්ත ආනාපානේ බලාන යන්න පුළුවන් නම් මේවා ආඩම්බර. මේවා තෙද. මේවා වටින දේවල්. ඒක නිසා මේ ආලෝකය පෙනීම නිසා ආනාපානේ මුලින්දලා කරන අපෝ ආනාපානට බාධා වෙනවද කියන එක සභාගත කරන්න කැමති නම් දැන් ප්‍රශ්න තුනක් මම කල් තිබ්බා. කවුරු හරි උත්තර දෙනවනම් අපිට පුළුවන් මිත්‍ර ඉදිරියේ සභා මේ නිත්‍ය උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් මම ඉතින් භාගයට නතර කරලා යනවා. මොකද මේ මේ ප්‍රශ්නේ සම්පූර්ණ නැහැ. මේ ආලෝක පෙනීම නිසා තමන්ගේ ආනාපාන බැලීමට බාධායිද නැත්නම් මේ ඉස්සල කතා කරපෙන්න විදිහට උරහිස ගති හුස්ම ගන්නවා පේන එක බාධායිද කියලා කියනවනම් අන්න උත්තරේ කෙලිම කියදයි මේ භාගයට ප්‍රකාශ කළ දේ නිසා මේ නිශ්චය කරගන්න බෑ ආනාපාන කරගෙන යනකොට තමයි එලි පේන්නේ එතකොට ඒ නිහාත් එකක් වෙලා බලා එළිය එකටම අවධානය යොමු කරා යනකොට මොකේද මොකේද අවධානය යොමු කරගෙන යන්නේ? එළිය පේනවනේ. ඒක දිහා බලන්නේ. ඒ නිසා පේන එකයි බලන එකයි වෙන් කරගන්න. අපිට පේන දේවල් එක නෙවෙයි භාවනා යන්නේ බලන දේත් එක. බලන්නේ ආනපානේ. එනේන දේවල් පේන පේන දේවල් බලන්න ගියොත් ඉතින් අපි නන්නත්තාරයි. පේන දේ කොහොමවත් බලන දේට ඒ පේන දේ නිසා බලන දේට බාධායිද නැද්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ආලෝකයේ බැනීම හුස්ම බැලීමට බාධායිද? ඔව් ටිකක් වෙලාවකට බාධා වෙනවා. මම ඒතර එක නවත්තලා ඊට පස්සේ හුස්මටම ආයෙසරක් හිත යොමු කරනවා. නෑ ඒ කියන්නේ ඇත්තටම මේ ආලෝකයට ආලෝකේ පහළ වීම නිසා ඒකට හිත ඇදිලා යනවා වගේ කතාවක් කියවෙන්නේ. ඔව් ඒක ගියාට ඒක එන්නේ ඒ වගේ අවිය බොරු වලක දාන්න තමයි. අපි දැනගන්න ඕනේ එව්වට අහුවෙන්නේ නැතුව ඒක හොඳ එකක් වෙනවා නරක එකක් වෙනවා. තමන් ගිය පාරෙන් පිටපොට පනින්න නැතුව යන්න පුළුවන් නම් ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. විවිධ දේවල් පේනවා. ඒ පේන දේවල් එක අපේ ගනුදෙනුවක් නැහැ. ඒ පේන දේවල් මොනව පෙන්වන්නත් බලන දේත් එක්ක යන්න පුළුවන් නම් යෝගාවචරයට මොන බාධාවක්වත් එන්නේ ඒ පේන දේවල් එන්නේ අපිව වගලා ගන්න තමයි. අපි මේ දැපෙන දමා ගන්න තමයි. මෙතන හොඳ එකක්. එහෙම නැත්නම් වේදනාවක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, හිතවිල්ලක් වෙන්න ඒවා නරක දෙයක්. හොඳ නරක ප්‍රශ්නයක් නැහැ. පේන දේවල් එක ගමන යන්න ගියොත් නන්නත්තරයි. බලන දේ, පේන දේවල් මොනවා පේනවත් බලන දේට නැවත අවධානය යොමු කරන්න පුළුවන් අපිට හානියක් වෙලා නැහැ. අපිට එල්ලයක් තියෙනවා. එතකොට ඇත්තටම ඒව බල බල මේ ඒව පෙනි පෙනි මේක බලාන යන එක ලොකු දියුණුවක්. ඒකට අපි අහුවෙන්නේ නැහැ. ඒව බහුරූප ඕලම් බානවා. එක එක 18 තන්නේ නටවන්න හදනවා. අපි කරන් තියෙන්නේ අපි ගත්ත පරණ පුරුදු මූල කර්මස්ථානෙත් එක්කම යනවනම් යෝගාචරයට ලොකු දියුණුවක් තියෙනවා. කරු ස්වාමින් වහන්ස සමත භාවනාවෙන් විපස්සනාවට හැරෙන්නේ කොහොමද? මම මේ සමත භාවනාව කියන කවුරුර කියලා දෙනවනම් මම ඊටු ගාලා මම කියලා දෙනවා. මොකද්ද මේ තමන් මෙතන මේ සමත භාවනා කියන එක අදහස් කරන්න කියලා කිව්වොත් මට පුළුවන් ඩල අදහසක් ගන්න මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. නැත්නම් අපි කිසිම දැනක ඔය උපදේශපන්ති කිසිම දැනක ඔය වචන දෙක හඳුලා දීලා නැහැ. දෙන්නේ නැහැ. මොකද මේක අනාගත දෙයක්. අපිට ඕන කරලා තියෙන්නේ මේක භාෂා භාවනා සරල කරලා දෙන්න. ඒ නිසා මේ වගේ වන අනවශ්‍ය වචන අනවශ්‍ය සංකෘතා හඳුලා දීමේ වැළකී සිටිනවා අපි. ඒ නිසා කවුරු හරි මේ සමතේ කියන එක අදහස් කරේ මේකයි කියලා කියනවනම් මම බලන්නම් ඒ අනුව තේරුම් ගන්න උත්තර දෙන්න. එහෙම නැත්නම් මේ නොකියු පාරක් දිගේ ඇදගෙන යන්න හදන සාකච්ඡාව. ගරුතර ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේදී සිත එකඟ කරගන්නේ කෙසේද? නවක අපට මෙය ගැටලුවකි. ඇත්තටම මෙතන හිතේ කරන කිරීමක් කරන්නේ නැහැ. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගෙවල් දොරවල් වලට පැත්තක තියලා නෑදෑයින්ගෙන් වෙන් වෙලා වස්තුයෙන් වෙන් වෙලා දුවට කය නාවලා පිනවලා කවලා එක තැනක ඉඳ ඉඳවල බලන්න ඕනේ ඉඳගෙන ඉන්න බව බලන්න පුළුවන් මම මෙතන ඉඳගෙන ඉන්නවා සුවසේ ඉඳගෙන ඉන්නවා ලිහිච්ඡ ස්වරූපෙන් ඉඳගෙන ඉන්නවා සමබරව ඉඳගෙන ඉන්නවා ඒ බව දන්නවද දන්නේ නැත්නම් හරි බැරි ගහන හොද්දට පట్టල වෙලා ආයතනයක් හදලා දෙල බලන්න ඇද්දක වහගෙන එක තප්පරයකට හරි චිත්තක්ෂණයකට හරි මේ සුවසේ මම වාඩි වෙලා ඉන්නවාද කියලා. ඒ ටික තියෙනවනම් මම ඊටු ටික සාතික වෙන්න. හැබැයි මේ ඔය හිත එකඟ කරන වැඩි ඒක ඉතින් මට සාතික වෙන්න බෑ. මම මේ මේ සුවසේ වාඩි වෙලා ඉන්න එකට හිත එකඟ කිරීම කියලා කියන්න ඕනෙත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරුවෙත් මම දැනගන්න කැමතියි. අර මූලික උපදේශ පන්ති කියන විදිහට හොඳට අවශ්‍ය පහසුකම් ටික රජ සැප කුමාර සැප නෙවෙයි අවශ්‍ය පහසුකම් ටික දීලා මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද අන්න එහෙමනම් ඉදිරි ඉදිරියට මට පුළුවන් ගොනුවක් අරන් දෙන්න බලාපොරොත්තු වෙච්ච නැති තොරතුරු බලාපොරොත්තු වෙන බොහොම සරල දෙයකින් පටන් ගන්න වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවා ඒක ඒකෙන් පටන් ගන්න බැරි නම් අපි වෙන උපක්‍රමයක් බලමු පුළුවන් නම් මට කියන්න පුළුවන් නම් මං කියන්නම් මේ ඊගාඩ කරන්න ඕන දේ එහෙම නැතුව මේ හිත එකඟ කිරීම වගේ බරපතල වැඩවලට අපි යන්නේ නෑ දැම්මම. අපි බලන්නේ පුළුවන් තැනින් පටන් ගන්න එකයි. අවසරයි ආමුදුරනේ හුස්ම රැල්ල යම් යම් ස්ථානවලට දැනෙනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? නවක අපට මෙය ගැටලුවකි. ඔය ඒ වෙලාවේ සද්දානව නෙවෙයි හිතනව නෙවෙයි වේදනාව විඳිනව නෙවෙයි මගේ හිතේ තියෙන හුස්ම කියන්නේ අරව නැහැ මේකේ තියෙනවා කියන දෙක තේරෙනවනම් අට ඉදිරියට කියලා දෙන්න පුළුවන්. එතකොට මේ හුස්ම තේරෙන්නේ මේ මේ සද්දයක් අහනව නෙවෙයි වේදනාවක් විඳිනව නෙවෙයි හිත හිතවිලි හිතන නෙවෙයි මම ඉන්නේ හුස්ම කියන එක වැටහෙනවනම් ඒ වැටෙන තැන අතිරේක ලාභයක්. වැටෙන විදිය අතිරේක ලාභය. එතකොට අඩු ගන්න කියන්න පුළුවන් නම් මේ හිත පිට ගිහිල්ලා නැහැ අරමුණේ නැත්තම් කයේ තියෙනවයි කියලා ඒ බවට සහතිකයක් තමයි ඒක තහවුරු කරගන්න තමයි කොහෙද දැනෙන්නේ හුස්ම ආස්වාද ප්‍රසාරදිකේ වෙනස මොකද්ද ආදී වශයෙන් බලන එක ගැඹුරුයි මේ හර තියෙන ගැඹුරකටපත් වෙලා ගැඹුරක් ගැඹුරු වෙලා නමුත් මට දැනගන්න කැමති මේ වාඩි වුණාම මගේ හිත සද්ද දිගේ යන්නේ ගියා නෙවෙයි දී ඇති චිත්තක්ෂණයක තියෙන සද්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා වැටහෙනවද එතකොට තමන් ඉන්නේ හුස්ම බව දන්නවද කියන එක විතරයි වැදගත් වෙන්නේ. ඉතින් ඒවට උත්තර දෙන්න මම දැන් ප්‍රශ්න පහක් හයක් පතර දැම්ම කවුරක්වත් කැමති නැහැ උත්තර දෙන්න. එතකොට අර මේ ඒක ඒකපාක්ෂිකව මේ යන ගමනෙන් සගමුසුතන් එකතු වෙනා මිසක් සාකච්ඡාවට වෙන්නේ නැහැ. ගරුතර ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේදී දෙපා අනිවාර්යයෙන්ම නැමිය යුතුයද නැතහොත් මිටි අසුනක දෙපා පහසු ආකාරයට තබා භාවනාවේ යෙදීම අකැපද යන්න නවක අපට පහදා දෙන්න. ඒක මම හිතන්නේ මුල් උපදේශ පන්තියේම තනං කළ දෙන සුවසේ වාඩි වෙන්නේ කියලා. ඉඳ පුටු ගන්නවා කකුල් නමන්න බෑ. පුටු මාරිනවා කකුල් දිග අරගෙන බෑනේ. එනේ කකුල වල ප්‍රශ්නයක් නැහැ. තමයි ඉන්න හොඳට පట్టල වෙන්න. හරි බරි ගහයි. ඒක නිසා මම හිතනවා මුල් උපදේශ පන්තියේම ආයසරයක් අහනවා නම් හොඳයි. ඒක මේ ඒක සැරයක් ඇහුවට ඉත ඔක්කොම වැටෙන්නේ නැහැනේ. ඒකේ පුළුවන් තරම් වෙලා ගන්නවා. දඬු කඳේ ගැහුවා වගේ කුරුසෙත් තියලා ඇන ගැහුවා වගේ ඇඟ හිර කරන්න එපා. ඇඟ පුළුවන් තරම් බබෙක් නිදි කරන අම්මා කෙනෙක්. හොඳට මෙන්ටේ අත ගාලා රැලි නැති වෙන්නේ බබා නිදි කරන්නේ කොහොමද? ඒ වගේ හොඳට ඇඟ පට්ටලව වාඩි කරවන්න. ඕන විදිහකට. වාඩි කරවල වලව පට්ටලේ ජීවන්ත බලන්න. සැප සැහැල්ලු බව එහෙම නැත්නම් ලිහිච්ච ස්වරූපයෙන් ඉන්න බව තේරෙනවාද කියලා බලන්න මුලින් වැඩි හිතට ගන්න එපා මේ ඉඳගෙන ඉන්න ආසනය පිළිබඳව ඉරියව්ව සවසේ සුවසේ තබා ගැනීම සඳහා මුල්ලේ උපදේශ පන්ති අඩු ගානේ වාක්‍ය හතරක් විතර කියවනවා මේ විදිහට ආසනය කරගන්න බැරි වීම නැත්නම් හරියට මේ ਸਰුවචන් වහන්සේ ඉඳගෙන ඉන්න විදිහට අපිට ඉඳ ගන්න බැරිුණා කියලා ප්‍රශ්නයක් නැහැ මොකක් හරි පහසු ඉරියව්වක ඉන්න මේ ඉන්න කට්ටිය ඉන්න ඉරියව්වල කිසි දෝෂයක් මම දකින්නේ නැහැ ඒකේ ඉඳගෙන සහැල්ලුව වෙන්න පුළුවන්ද කියන එකයි අවශ්‍ය වෙන්නේ. ඒකට ආධුනික කමක් නැහැ. ඒක ඕනම කෙනෙකුට කොතනක හරි තම රසාවක් කරන තැන ගින්දගෙන ඉන්නවනේ බස් එකේ ගියත් ඉඳගෙන ඉන්නවනේ කාර් එකේ ගියත් ඉඳගෙන ඉන්නවනේ ඕක මොකද්ද භාවනාව. ඒක පහසුවෙන් කරගන්න. ඊට පස්සේ පුළුවන් භාවනා කරන්න. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී পায় ඔසවනවා, තබනවා යන්න සිහිපත් කරන අතරතුරම එකවර සිත දෙපාලක වැඩ කිරීම නවත්වා ගන්නේ කෙසේද? නවක අපට පහදා දෙනු මැනවි. දෙපොලක වැඩ කිරුවට කමන්නේ. එතකොට හිත කලකොල වෙනවද කියලා කියන්නේ. හිත කලකොල වෙන්නේ නැතුව දෙපොලක් ගියත් කමන්නේ. හැබැයි Taman දැනගන්න ඕනේ ගොඩක් දේවල් පේනවා. බලන්නේ මොකද්ද කියන එක. ගොඩක් දේවල් පේනවා බලන්නේ මොකද්ද කියලා. උදාහරණයක් වශයෙන් දෙන්නේ අපේ ගෙවල් වල ගොඩක් වෙලාවට තියෙනවා group photos කට්ටිය ඔක්කොම අපේ අම්මා කට්ටියත් එක්ක ඉඳලා ගත්ත කොට ගත්ත තාත්තා ගත්ත එකක් බාප්පා ගත්ත එකක් මාමා ගත්ත එකක් ඒ ගෙදරේ ඒක රාමුවේ ගහගෙන ඉඳලා අපි බලනකොට අපි ගෲප් එකෙන් බලන්නේ අපේ නෑදෑය විතර විදිහ විතරයි බලන්නේ ගෲප් එකේ ගොඩාක් කට්ටිය ඉන්නවා අපි බලන්නේ හරියට මගේ නෑයා ඉන්න දියා ඒක නිසා ඒක ගෙදර ගහගෙන ඉන්නේ ඉතින් ඒ නිසා දැන් මේ ෆොටෝ එක බලන කොතනද මම බලන්න ඕන කියලා ප්‍රශ්නයක් එන්නේ නෑ ඔය ගහගෙන ඉන්නේ මගේ නෑයා ඉන්නේ නිසා බලනකොට බේන්නේ නෑයා විතරම තමයි ඒ වගේ ඇවිදිනකොට බලන්න වඩාම ප්‍රකට මොකද්ද? ගොඩක් දේවල් පේනවා කියන එක හරි. ඒක නෑ කියන්න බෑ. පේන දේවල් කොච්චර තිබුණත් බලන්නේ මේකයි කියන විශ්වාසය, බලන්නේ මේකයි කියන තහවුරුව තියෙනවනම් ඒ යෝගාවචරයට පැටලෙන්නේ නෑ. ඒ නිසා බලන දේ, පේන දේ වෙන් කරගන්න බැන්නා වාහනයක්වත් එලවන්න හම්බෙන්නේ නෑ. පාඩම වල ඩ්‍රයිවර් දැනගන්න ඕනේ පාර බලන්න එලවන්න. ගොඩාක් දේවල් පේනවා. ඒව බල බල ගියොත් අනතුරුදායකයි. ඒ නිසා දැන් ප්‍රශ්න පහක් මෙහෙමට ඇවිල්ලා තිබුණා. ගොඩක් පේන එක හොඳයි. ගොඩක් දේවල් පේන එක ගොඩක් ලොකු ගුණයක්. නමුත් ගොඩක් දේවල් පෙනීම නිසා බැලිය යුතු දේ පිළිබඳ අන්දමන්ද නම් බැලිය දේ පිළිබඳ අන්‍ය විහිත නම් ඒ කියන්නේ පරිපාලනයක් දන්නේ නැති කෙනෙක්. පේන දේවල් තියෙනකොට බලන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැති කමක් තියෙනවා. ඒ නිසා ප්‍රකට කොතනද පය කෙටෙනකොට පොළවේ වම් පය හෝ දකුණු පය ගොරෝසුම තැන යථාපාකටං විපස්සනා බිනිවේෂෝ කියලා වාක්‍ය ලියලා තියෙන යම ප්‍රකටද එතනින් පටන් ගන්න. අනික ගොඩාක් අප්‍රකට දේවල් තියෙනවා. ඒක බාධාවකට ගන්න එපා. ඒ කරදරයකට ගන්න එපා. තමන් ප්‍රකට දේ හිත තියාගෙන අනේක තමයි කරන්න තියෙන්නේ. මේක මේ ප්‍රමුඛතාවයේ තේරීම් පිළිබඳ අපේ ජීවිත ප්‍රශ්නයක්. අපිට කවදාකවත් අතිරේක ලාභයක් හම්බ වෙච්ච ගමන් අපිට දන්නේ මොකද්ද කරන්න ඕනේ. ලාභයක් හම්බ වීමම කරදරයක් ආවා. ආයුධ ආයුධ වැඩිවීම මෝඩ වඩුවට බාධාවක්. දක්ෂ වඩුවට ප්‍රශ්න නැහැ. ආයුධ කොච්චර තිබුණත් ඌ දන්නා වැඩ කරන්න ඕනේ ආයුධේ. අනික ආයුධ තිබ්බයි කියලා මොකද්ද කරන්නේ? ඒ වගේ අපිට ගොඩක් දේවල් පිළිුණාට බලන්න ඕන දේ පිළිබඳව පැහැදිලිකම තියෙනවා මානසික ජීවිතේ ගුණවත් තියෙනවා. සැලසුමක් තියෙනවා පිටකොන්දක් තියෙනවා. එහෙම නැත්නම් පේන පේන දේවල් බලන්න ගියොත් ඉතින් ඊට පස්සේ අපි අණු පෙන්නන නම ධාමනිකා නිසා ඔළුව අන්තෝන් තුවිච්ච මිනිස්සු බවට පත් වෙනවා. ඒ නිසා මේකයි බලන්න ඕනේ මේකයි පේන දෙය. ඒ දෙක තමයි අපිට ඔය කමඨහන් සුද්ධ කිරීමේදී ගොඩාක් කරලා දෙන්නේ. පෙන්ලා දෙන්නේ මෙන්න මේක බලන්න. මේවා පෙන්වන්නට කමන්නේ. ඒකයි මතක් කරගන්න ස්වාමින් වහන්සේ ඇතැම් බණ දේශනාවලදී මම ඇවිදිනවා කකුල මාරු කරනවා ආදී වශයෙන් සිතන්න එපා කියන්නේ ඇයිද යන්න පහදා දෙනමින් ඉල්ලමි. හිතන්න එහෙම මෙනෙහි කරන්න ඕන වෙන්නේ හිත පිට යනවා වැඩි නම් තමයි. සමහර රූප බලන්න හිතනවා, ශබ්ද අහන්න හිතනවා, හිත ගුණයක් නැත්තම් වම වම වම දකුණු දකුණු දකුණු කියලා අපි මෙනෙහි කරනවා. අපි හිත මෙහෙවිය යුත්තට, මානසිකාරී යොදවි යුත්තට හිත ගොනු කිරීම සඳහා මේ අරමුණ නම් කරනවා. අරමුණ ලේබල් කරනවා. අරමුණ මෙනෙහි කරනවා. සලකුණු කරනවා. හොඳට හිත කීකරෝ තියෙනවනම් මෙනෙහි කරන්න ඕනේ නම් කරන්න ඕනේ නැහැ. සලකුණු කරන්න ඕනේ සලකුණු කරන්නේ එහෙමේ දුවන හිත හරියටම අවශ්‍ය අරමුණේ නැත කිරීම සඳහා ඒක මේ ඒක පොඩි ටෙක්නික් එකක්. ඉතින් ඒක කෙරුවා නොකෙරුවා ප්‍රශ්නයක් නෑ. හිත අරමුණේ තියෙනවා නම් නොකරුණා ප්‍රශ්නයක් නෑ. අපි යාළුවෙකුට කතා කරනකොට එයාගේ මුළු වාසගමත් එක නම කතා කරන්න ඕන කමක් නෑ. එයා දන්නා මං එයා දන්න බව, එයා දන්නා මං එයා දන්න බව. ඒ තේසොට මොකක් නික්නේම් එකක් කිව්වම ඇති. නමුත් මේ වෙන ඔෆිස් එකට ගිය වෙලාවක එහෙම කරන්න බෑ. නම මුල් ගම ඔක්කොම දාලා මේ Tamanද කියලා දැනගන්න ඕනේ ඉස්ලාම දාලා දැනගන්න. දැනගත්තට පස්සේ අපිට කිටි නමකින් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. නැත්තම් නිකන් සාමාන්‍ය විහිළු නමක් දාගන්න පුළුවන්. ආන් මේ වගේ කටයුත්තක් මෙතන මෙනේ කිරීමේ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මහා මෙවුනාවේ සමාධි පිළිමය තුලින් දිස්වන භාවනා ඉරියව්ව පිළිබඳ ස්වාමින් වහන්සේ කළ පැහැදිලි කිරීම තදින් සිතට කාවැදුනි. එය සිතේ දරාගෙන භාවනා ඉරියව්වට පිවිසීම පහසු විය. බුද්ධ විලාසයේ ස්වභාවය ගැන අපමණ ශ්‍රද්ධාවක්ද ඇතිවිය. මෙසේ හැඟීම්බර වීම යථා ස්වභාවය දැකීමට බාධාවක්ද? පැහැදිලිවම ඒක නිකන් හිත හුරතල් කිරීමක් නැත්නම් හිත මේ කිරිපෝන වගේ වැඩක්. එහෙනම් දරුන් ගාක් නන්නතර වෙච්ච හිතක් කීකරු කරගන්න සමාධිගත කරගන්න අවශ්‍ය නම් අපිට මේ වගේ හුරු, ගරු, සරු අරමුණක් අරගෙන ඒකට හිත දාපුවාම හිත ටිකක් මේ මේචල් වෙන ගතියක්. ආම්බන් වෙන ගතියක් තියෙනවා නම් එවැනි අරමුණක් නිතරම අපි ළඟ තියෙන්න ඕන. පරණ මැටි කලවල වතුර තියෙන කාලේ වතුරේ රොන් මඩ දිනනකොට ගිනියටයක් දාන. ඒ ගිනියටයක් දාපු ගමන් රොන් මඩ ටික තේරම උරාගෙන ගිනියටේ කලේ අඩියට ගියාම කලේ වතුර ටික බොන්න හොඳයි. ඉතින් ඒ නිසා ඉතින් අම්මලා ගාව තියෙන ඉංගිනියටයක්. ඒක දාන. එතකොට අර රොන් මඩ ඔක්කොම අරකට උරා ගන්නවා. එහෙම නැත්නම් මේ කලේ නමන නමන ගානේ රොන් මඩ ඇවිස්සලා බොන කෙනාට මේ මඩ පෙවෙනවා. ඉගිනියටයක් දැම්මම පස්සේ නතරනේ වගේ Tamanට ප්‍රිය ගරු සරු අරමුණක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න හිත මේචල් කරගන්න. අපි පන්තිර ගිහම ළමයින්ට සිටින් ඉඳින් කරන්නේ. දෙසර තුන සිටින් ඉඳින් කිව්වට පස්සේ ආයතෝ ටීචර් ආවද වැඩ පටන් ගන්න හදන්න. ඒ වගේ ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා ඇසෙම්බලි එකක් තියලා ගාථා කියන්නේ. ඔක්කොම කියලා දෙන්න හදන දැන් වැඩේ පටන් ගන්න හදන්න. උසාවියේ මේ මේ නීති මෙයා එනකොට කවුද මේ නඩුකාරය එනකොට උසාවිය නිස්සද්ද වෙනු කියලා කතා කරලා නඩුකාරය දිහාට ඔක්කොම අවධානය යොමු කරන්න එපා. අනේක පොඩි උපක්‍රම වගේක් ඒකේ තියෙනවා. සක්මන් භාවනාව හෝ පරයන්ක භාවනාවට පෙර මෛත්‍රිය වැඩිම නුසුදුසුද? එය ජීවිතය තුළ හුරු වී ඇති බැවිනි. ප්‍රශ්න නැහැ. ඒක Tamanḍa මේ වැඩේට යොමු කර යොමුක් ලබා දෙනවා, ගුණයක් ලබා දෙනවා නම් අර බුද්ධ බුදුහාමගේ රූපෙ මෙහෙ කරගන්න වගේ මෛත්‍රී වගේ කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකෙන් අපි කරන්නේ අර මූඩ් එක හදා ගන්නවා. හිත හදා ගන්නවා. දැන් මේ වැඩේටයි අපි යන්න හදන්නේ කියලා. ඒ වගේ හරි Taman හුරු කරගත්ත දෙයක් හරි නමුත් ඒක ඔක්කොටම පොදුවේ කියන්න යන්න එපා. ඔක්කොට මේක හරියන්නේ නැහැ එක එකනට. එක එක දෙන Taman ඒ දේ කරාට ප්‍රශ්නයක් නැහැ. පොදුවේ දෙන්නේ නැහැ හැම උපදේශයක්. මොකද හැමෝමටම කිව්වොත් එම් ඔක්කොටම මෛත්‍රී බැරි කට්ටිය වැඩි කෙනෙකුට ඒගොල්ලෝ ඒක හිතම නාපක් ගන්නවා. මම මෛත්‍රී දන්නේ මට බෑගෙන නිසා කාට හරි මේ පෙරහුරුවක් පිනිස පූර්ව නිමිත්තක් විදියට ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න ප්‍රශ්න නැහැ. මම ගාක් වෙලා ගන්න එපා. සුළු වේලාවක් කරලා හිතේ පැතර දාගන්න ඒක යොමුකට ගත්තට ප්‍රශ්නයක් නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ මට ආනාපාන සතිය පැවැත්වීමේදී ටික වේලාවකින් හුස්ම රැල්ල නොදැනීයයි. මම එවිට නාසිකාග්‍රය දෙස පමණක් බලා සිටිමි. ටික වේලාවකින් නැවත සෙමින් හුස්ම වැටෙන බව වැටහේ. ඒ හුස්ම නොදැනෙන විට කල යුත්තේ කුමක්ද පහදා දෙන්න. ඔය දැන් Tamanට නොදැනීම එක්ක සැරේ අහම්බෙන් සිදු වෙනවා නම් කලකොල වෙන්න ඕන. නමුත් නොදැනී යාම ක්‍රමයෙන් සිද්ධ වෙනවා නම් හොඳට බලන්න අන්තිම අඩියටම බිඳුවටම බහිනකම් දිගට නොදැනීම බලන්න එකයි තියෙන්නේ. බලන්න ඉඳලිවලා දැන් සතිය මෙතෙක් කල් පැවතුනේ නිමිත්තක් කරා අරමුණක් කරා දැන් සතිය පවත්වන අනිමිත්තේ අනාරම්මනේ එතකොට බලහන් ඉන්නකොට තමන්න සමහරලාට ආයසරයක් අර හිත හොඳවට ගිය කරුණට නෑ මෙතන තම නැතිලා නෑ තාම හුස්ම තියෙනවනේ කියලා ලාවට යාන්ත්‍රණය තේරෙන්නත් පුළුවන් ඒ නැත්තම් ගුරුසුර තේරෙන්නත් පුළුවන් ඒකට ආයේ නිමිත්තේ සතිය පවත්වනවා අරමුණේ සතිය පවත්වනවා ආයෙක ගෙවන් වුණාට පස්සේ අනිමිත්තේ අනාරම්මනේ ඒ විදිහට බයිසිකල් එක පදින මිනිස්සු හැන්ඩල් එක අල්ලගෙනත් පදිනවා හැන්ඩල් එක අතහැරලත් පදිනවා ආන්නේ විදිහට කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා සත්‍ය පවත්තන්න නිමිත්තක් අත්‍යවශ්‍යම නැහැ. නිමිත්තක් නැතුව අරමුණක් නැතුව සලකුණක් නැතුව පවත්තන සතිය උගත් තලතුණයි. ඒ නිසා මේ දෙක එකිනෙකට සාපේක්ෂව කරගෙන යන්න අවස්ථාවක් කරගන්න. ලිඛිත ප්‍රශ්න එපමණයි සර්. පැය භාගයක් විතර කල් ගිහිලා තියෙනවා අපිට ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් අපි ප්‍රශ්න කීපයක් කල් තැබුවා. එහෙම නැත්නම් වෙන කාට හරි මේ වාතාවරණයට වෙන ප්‍රශ්න සභාවට නගන්න තියෙනවා අපිට තව විනාඩි 30ක පමණ කාලයක් තියෙනවා. ඒ තියෙනවනම් ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ටික කාලයක් භාවනා කරන් යනකොට ඉස්සර ටිකක් වෙලා යනවා හිත සමාධියෙන් දැන් සමහර දවසට ඉඳගත්ත හැටින් වගේ සිත සමාධි වෙනවා. එතකොට එතනින් එහාට යනකොට කොහොමද ස්වාමීන් මම ඉදිරිය බලන්නේ? ඒ කියන්නේ දැන් සමාධියේ මේ තියෙන සමාධියේ දියුණු කිරීමක් ගැනද කතා කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් විදිහට අහුවොත් මේ විදිහට ඉඳගත්තාම වගේ ඉක්මනට සමාධිගත වෙලා කොච්චර වෙලාවක් ඒකේ සමාධිය ඇලි ගලි ඉන්න පුළුවන්කම තියෙන කොච්චර වෙලා සාමාන්‍ය විනාඩි 10ක් විතර ඉන්න පුළුවන් මේ දෙක පැය පැයකමාර විතර වෙනකන් ඒක දික් කරන්න විනාඩි 10ක් පුළුවන් නම් බලන්න 11ක් ඉන්න බැරිද 12ක් ඉන්න බැරිද විනාඩි 15ක් ඉන්න බැරිද 20ක් ඉන්න බැරිද කියලා ටික ටික ටික ටික ඉඳ ගන්නකොටම ඒකට අවශ්‍ය අනුග්‍රහ සප්පාය කරුණු සලසලා දීමේ පුළුවන් තරම් වැඩි වෙලා ඉන්න අරින්න ඕනේ මොකද සමාධිය නැහැ කියලා කියන්නේ කොට දාපු මාළුවෙක් වගේ හිත. සමාධිය ඉන්නවයි කියලා කියන්නේ මාළුව වතුරට දැම්මා වගේ. ඉතින් ඇයි අපි ඒක වැඩි කරලා දෙන්නේ නැති හිතට සුවදායක තත්වයකට. එනිසා විනාඩි 10ක හොඳයි. නමුත් විනාඩි 10ට වැඩි හොඳයි 15. 15ට හොඳයි 20. කිහිම යන්න කියනවා පැයක් පන්නලා යනකම්. එතකම්ම දිනු කරන එක තමයි කරන්නේ. ඒ විශේෂ එහෙම ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් මේ කාලයේ සක්මන සඳහා ගත කරන්න අපි පැයකුත් විනාඩි 20ක් විතර කාලයක් තියෙනවා සක්මන සඳහා ඊට පස්සේ අපි නැවත එකතු වෙනවා එතකොට තුනට සාමූහික භාවනාවකට වෙන ප්‍රශ්න තියෙනවනම් මතක් කරන්න නැත්නම් අපි මෙතනින් අපි පළවෙනි ඒ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ හොඳයි. ශීල දිනාටම තෙරුවන් සරණයි.